සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙලරන් දෙරනේ යළි උපදින්නට හේතුවාසනා දේවා හේතුවාසනා රත්මාලි සැකිරනයි මහවෝ සෙවනයි තිසා වැවයි සීගිරියයි මගේ පුළුමයයි රත්නමාලි සැකිරණයි මහබෝ සෙවනයි තිසා වසනතු නිවන් දකිනතු සසර වසනතු නිවන් දකිනතු පින්කෙත හෙලරන්දෙවනේ යළි උපදින්නතේ Sasana